යම් කිසි දෙයක් ඇයෙනකොට තරහා ඇති වෙනවා කියලා වාස් ඉදිරිපත් කරපු ප්‍රශ්නය සම්පූර්ණ ප්‍රශ්නේ නෙමෙයි. ප්‍රශ්නේ දෙක කොටසක්. යම් කිසි දෙයක් බලනකොට තරහා යනවා. යම් කිසි දෙයක් කතා කරනකොට තරහා යනවා. අකමැති දේවල් හිතෙනකොට තරහා යනවා. සමහර දේවල් සිතෙනකොට තරහා යනවා. එහෙනම් තරහා යන ක්‍රමවේද හයක් තියෙනවා මේ වගයක් විතර ඔසේ තියෙන කරේ. එහෙනම් දැන් තියෙන ප්‍රශ්නය හේනකොට තරහා යන එක. එහෙනම් වේනකොට තරහා යන්න පුළුවන්. දැනෙනකොට තරහා යන්න පුළුවන්. නැගෙනකොට තරහා යන්න පුළුවන්. සිටිනකොට තරහා යන්න පුළුවන්. එහෙනම් මේ අසකන දිවනාසයේ සමසිත කියන ආයතන හය තුලින් ද්වේෂය හටගන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ. ඒකට ප්‍රතිකාර කරන්න කලින් ලෙඩේට බේත් දෙන්න ලෙඩේ අන්න ගන්න ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතරොස තියෙන මේ කය තුල කෙලෙස් කියලා රෝගී තත්ත්වයක් තියෙනවා. කෙලෙස් කියන්නේ මොනවද? අපගේ අසනීප. එහෙම නැත්නම් අපේ ලෞකික ජීවිතවල තියෙන ගැටලු සාගත පුදුජන ස්වභාව. එහෙනම් කෙලෙස් කියන අසනීපේ ඉස්සලා මඳුන ගන්න අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ ද්වේෂය කියන්නේ මොනවද කියලා. ද්වේෂය කියලා කියන්නේ ප්‍රාණ අණුවේ ධාරිතාව අඩු වීම. ප්‍රාණ අණුවේ ධාරිතාව කියලා කියන්නේ කයේ පවතින ශක්තිය. අසකන දිවනාසය සමසිත කියන ආයතන හයත් එක්ක එකතු වෙලා නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනවා. ඒ ශක්ති පද්ධතියේ ප්‍රමාණය අඩු වෙනකොට ඒ ඒ ඇයෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා, සිතෙනවා කියන ආයතන වල ක්‍රියාකාරීත්වයට ආයෝජනය කරන්න බැරි වෙනකොට මේ ප්‍රාණ ශක්ති පද්ධතිය අපි කියන ප්‍රාණ ශක්තිය කියලා මේ ශක්ති පද්ධතිය කියලා තියෙන අණුවල මේ අණුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා ඒ භ්‍රමණ වේගය වැඩි වෙනකොට අණුවේ භ්‍රමණ වේගය කියලා කියන්නේ මේක සෛලයේ භ්‍රමණ වේගය නෙමෙයි ප්‍රාණයේ අනුමේ එනම් ප්‍රාණණුව භ්‍රමණ වේගය වැඩි කරලා ඒක තුළින් ශක්තිය නිෂ්පාදනය කරනවා අර පේන දේ හොඳට බලා ගන්න ඇයෙන දේ හොඳට අහ ගන්න ඇඟෙන දේ හොඳට තේරුම් ගන්න සිතෙන දේ හිතා ගන්න මේ ශක්තිය වැඩිපුර නිෂ්පාදනය කරනකොට ප්‍රාණණුව භ්‍රමණය වෙනවා ප්‍රාණය කියලා කියන්නේ සිත එනම් ප්‍රාණණුව භ්‍රමණය වෙනකොට සිතේ ස්වභාවය තප්පරයට 40 දක්වා වෙනවා ඒ කියන්නේ පුදුජන ස්වභාවයෙන් අපි පසු වෙනවා. ඒකට තථාගතයන් වහන්සේ ද්වේෂ සාගත චෛතසිකයක් කියලා දේශනා කරනවා. එනම් මේ කය තුළ අපට ඇයෙන දේවල් හොඳට ආගන්න ප්‍රාණ ශක්තිය හොඳට තියෙනවා නම් අපට තරහා යන්නේ ඇයි එයාම කියන්නේ? මොකක් නිසා එයාම කියනවාද? එහෙම කියලා හිතන්න පුළුවන්. ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට ඉක්මනට තරහා යනවා. ඇයි තරහා යන්නේ? ඇයෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්න ශක්තිය මදි. ඒ ශක්තිය නිස්පාදනය කරන්න ප්‍රාණ ශක්තියේ අණු වල භ්‍රමණ වේගය වැඩි වෙනකොට චිත්ත වීතියේ ධාරිතාව වැඩි වෙනවා. එහෙනම් ඒක දේශසාගත චෛතසිකය වඩපත් වෙනවා. හොඳට වැඩ කරලා වැඩ කරලා එයින් වල කුඹුර වල කොටලා කොටලා ගොඩාක් මානසික කලන්තේවල් එයාලම ගින් ගිය අවුරුද්ද අවුරුදු ඉස්සෙල්ලා ගත්තේ කොහොමද කියලා ආල බලන්න සමහර උදැල්ලෙන් ගන්න පුළුවන්. හොඳට මාන්සිලා මාන්සිලා ගෙදරට ආපු මිනිස්යාගේ මොනාර ප්‍රශ්නයක් කතා කරලා බලන්න එක්කෙන දෙන්නේ මැරෙන්න පුළුවන්. ඇයි? අර ශක්තිය මදි අරකට ඔරොත්තු දෙන්න. මේක සාමාන්‍ය කයේ පවතින එක ස්වභාවයක්. තවත් එකක් තමයි භාවනා යෝගියා අසකන දිවනාසය සමසිත කියන ආයතන හය පිළිබඳව ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරනවා. එයා නිතරම 100ෙන් කටයුතු කරනවා. එයාගේ ප්‍රාණ ශක්තියේ වැයවීම අඩුයි. ප්‍රාණ ශක්තියේ වැයවීම අඩු නම් ධාරිතාව වැඩි. එහෙනම් තරහා යන විදියක් නැහැ. එයා කැමති නැති දේවල් වෙනාම එයා කැමති නැති දේවල් පේනවා කියලා දැනගන්නවා. කලබල වෙන්නේ නැහැ. එයා අකමැති දේවල් එයාට ඇයෙනවා. කලබල වෙන්නේ නැහැ. ඇයි? එයාට ප්‍රාණ ශක්තිය තියෙනවා. එහෙනම් ද්වේෂයක් මේ කය තුළ නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක දැන් අපි දන්නවා. කොහොමද නිර්මාණය වෙන්නේ? මේ කායික ශක්තිය ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ අයහාකාර ක්‍රියාවලියද. ඒක ඇයෙන්නේ මොනවද, පේන්නේ මොනවද, දැනෙන්නේ මොනවද, ඇඟෙන්නේ මොනවද, සිතෙන්නේ මොනවද කියලා දැනගන්න ශක්තියක් ආයෝජනය කරන්න ඕනේ. ඒ ශක්ති ප්‍රමාණය මේ කයේ අඩු වෙනකොට, ධාරිතාව අඩු වෙනකොට ප්‍රාණ ශක්තිය තියෙන අවම ප්‍රමාණය ශක්තිය වැඩිපුර නිෂ්පාදනය කරන්න අප දැනගන්න. එතකොට මේ ප්‍රාණ ශක්තියේ අණුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. බ්‍රහ්මණ භ්‍රමණ වේගය වැඩි වෙනකොට ප්‍රාණය ඊට මට්ටමට එනවා. ඒ කියන්නේ එයා ද්වේෂ සාගත සයිකසිකයක් බවට පත් කරගන්නවා. මේක තරහා ඇති වෙන ක්‍රම වේගය. දැන් ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරේ. මොකද උත්තරය Tamanට ඇහෙනකොට තරහා යනවා. ඒක කොහොමද නැති කරගන්නේ? ඇයි බලාපොරොත්තු ඇති කරගත්තේ ආවල් වික්ෂුව මෙහෙම කියන්නේ කියලා. ඔබ වහන්සේට බලාපොරොත්තුවක් තියෙන මම හදන්නේ මේ තේ පොළ වලින් කාඩ් හදලා මේ ජීනි දාලා හොඳ ලස්සන ගිලම් පසක් හදලා අද මම සම්බුද්ධ පූජාව පවත්වනවා. භාග්‍යවත් වාසිරි ගිලම් පස හදනයි කියලා ඔබ වහන්සේ බලාපොරොත්තුවක් පියාගෙනකොට වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් කියනවා අද කාට හදන්න එපා. අද තියෙනවා මේ නෙල්ලි වගේ. ඒක කොටලා මිලිකලා උස් ඉස්මාරගෙන ඒකෙන් ගිලම් පස හදන්න කියවම දැන් තරහා යන්නේ නැද්ද? ඇයි තරහා යන්නේ? බලාපොරොත්තුවක් තිබුණ නිසා. ගෙවල් වල ගොඩාක් මේ ප්‍රශ්න තියෙනවා. Tamange දුවට මනමාලේ බැලුවයි කියලා කියපු ගමන් බඩමුට්ටු පොලේ ගන්නවා මූණ කුම්බරන් ඉන්නවා. නිතරම දෙමව්පියත් ගැටෙන මොකක්ද හේතුව? එයාගේ සිතේ වෙන කෙනෙක් ඉන්නවා. එහෙනම් එයාට බලාපොරොත්තු තියෙනවනම් බලාපොරොත්තු කැඩෙනවා නම් එයාට තරහා යනවා. මේක මිනිස් ජීවිතවල තියෙන සාමාන්‍ය ස්වභාවයක්. එහෙනම් වික්ෂු ජීවිතය ගත්තාම වික්ෂුන් වහන්සේලාට තරහා යන හේතු තමයි මම මේ දේ මේ විදිහට කරමි කියලා බලාපොරොත්තුෙන් ඉන්නකොට ඒක වෙනත් විදිහට වෙනවා නම් අන්න තරහා යනවා. ස්වාමින් වහන්සේ මට විතරක් අනුකම්පා කරන්න ඕනේ. උන්වහන්සේගේ අනුකම්පාව, දයාව, කරුණාව මට විතරක් ලැබෙන්න ඕනේ වෙන කිසිම වික්ෂුවකට ලැබෙන්න බෑ කියනකොට මා කරුණාව හැමෝටම ලබනකොට උන්වහන්සේට තරහා යනවා. ඇයි? මට ලැබෙන්න තියෙන්නේ හැමෝටම ලැබෙන ඒම වෙලා බෑ. උන්වහන්සේ මටයි අයිති කියලා තරහා යනවා. එහෙනම් මේ ලෝකේ අපි බලාපොරොත්තු වෙන සෑම මොහොතක් ගානේ අපට දුක ඇති වෙනවා. අද මම අනිවාර්යම පැදුරේ සැතපෙන්නේ විවේක ගන්නයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. වැඩි වික්ෂුවක් වෙන නෑවාන් සැදේ සැතපෙන්න ඕනේ කිව්වම තරහා යන්නේ නැද්ද? මට ඕන විදිහට සැතපෙන්නවා දෙන්නා මේ කට්ටිය. එහෙනම් යාපතක් තමයි කරලා දෙන්නේ. බලාපොරොත්තු කරන නිසා තරහා යනවා. එහෙනම් කිසිම දෙයකට බලාපොරොත්තු නොතබා අපි එතන දෙකින් කල්පනා කරනවා කවුරු හරි කෙනෙක් කැමැත්තටම මොනවාරි කිව්වනම් ඒක මගේ කැමැත්ත කරගන්නවා යමක් ඇවුනට පස්සේ ඒක බලාපොරොත්තු බවට පත් කරගන්නවායි කියලා යනකොටම ස්වාමීන් වහන්සේ නමක් කියනවා අපේ හාමුදුරුවෝ අර ගිලම්පස හදන්න එපා. අද මේ බීම එකක් තියෙනවා. ඒකෙන් අපි ගිලම්පස වලට පූජා කරන්න කිව්වම කිසිම අමනාපයක් නැහැ. ඇයි? මම අද කාට හදනවා මේ විදිහට හදනවා කියලා බලාපොරොත්තුවක් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඔබ වහන්සේ මෙතන පැම්පාස් වෙන්න එපා ආවර්තන ටිකෙන් පැම්පාස් වෙන්නේ නැහැ කියලා ස්ථානයක් වෙනවාම අපි මෙතනමයි පැම්පාස් වෙන්නේ කියලා ලෝකයා නැති නිසා අපට තරහා යන්නේ එහෙනම් යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඔබ වහන්සේ මෙතන වැඩෙන්න එපා අතන වැඩෙන්න කියලා තරහා යන්නේ ඇයි මම මෙතනමයි ඉන්නේ කියලා ලෝකයා හදාගත්තේ නැති නිසා බලාපොරොත්තුවක් ඇති කරගත්තේ නැති නිසා එහෙනම් බලාපොරොත්තු ඇති කරන හැම මොහොතක් තුළම තරහා ඇති වෙනවා ද්වේෂසාගත සිටිවිල්ල අට ගන්නවා. ඒ වගේම තමයි මේ ලෝභය කියන එක තිබුණාම තරහා කියන එක තව ක්‍රමයක්. ද්වේෂය ඇති වෙන්න ක්‍රම හයක් තියෙනවා තුන්වෙනි ක්‍රම. කොහොමද මේ ලෝභය නිසා ඇති වෙන්නේ? මම මේකට ආසයි මේ පත්කඩේට. මේ පත්කඩෙන් තමයි මම බුදුන් වදින්නේ. මේකෙන් තමයි මම භාවනාවට බිමට එලාගන්නේ. මේ පත්කඩේ මගේ කරපොක්සක් කියලා මම ගොඩාක් ලෝභයෙන් තියාගෙන ඉන්නකොට යම් කිසි කෙනෙක් එක්ක ගත්තොත් මොකද දැන් ඇති වෙන්නේ? තරහට. ඇයි? තමන් ලෝභයෙන් රට ගන්නව හැම දෙයක්ම තමන්ට අයින් වෙයි කියලා දැනගත්ත ගමන්ම මෙතන ද්වේෂය අට ගන්නවා. එහෙනම් කීකේවල වල ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න හේතු මොකද්ද? තමන්ගේ භාර්යාවට ලෝභයි, දරුවන්ට ලෝභයි, බඩමුට්ටු වලට ලෝභයි, ඉඩම් වලට ලෝභයි. ඒක අයින් වෙයි. තවත් කෙනෙකුට අංශක වෙයි කියලා හිතනකොට මරාගෙන මැරෙන්න තරම් තරහා යනවා. එහෙනම් ලෝභය තමන් තුළ පවතිනවා නම් ඒකාන්ත වශයෙන්ම තරහා යනවා. බලාපොරොත්තුවක් අල්ලතුව හදාගෙන කටයුතු කරනවා නම් තරහා යනවා. කයේ ප්‍රාණ ශක්තිය තත අවශ්‍ය ධර්මයට වඩා අඩු නම් ඒ තරහා යනවා. එහෙනම් තමන්ගේ ජීවිතය තුළ ද්වේෂය නැති වෙන්න නම් ආයතන හයේ ක්‍රියාකාරීත්වය බොහොම අවම කරලා ශක්තිය නිතරම අවශ්‍ය ධර්මයට වඩා කය රඳවා ගැනීම තරහා නැතිවීමට හේතුවක්. ඒ වගේම තමයි බලාපොරොත්තු නැතුව හැමදේම අනිත් අයගේ කැමැත්තට සන්තෝෂයට සිතසුව පිණිස යාපත පිණිස කරන්නේ මාගේ කැමැත්ත කියලා මේ ලෝකයේ කිසිම දෙයක් නැහැ මේකට තථාගතයන් වහන්සේ ලස්සන වචන දෙනවා කාම ඡන්දය එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන මේ පංච ආකාර පංච කාමයන් පිනවන්නා වූ කැමැත්ත ඒක තමයි බලාපොරොත්තු කියලා කියන්නේ එහෙනම් ඒ බලාපොරොත්තු අපිට නැත්නම් අපිට ඇස පිනවන්නත් නැහැ කන පිනවන්නත් නැහැ මොකවත් නැත්නම් කවුරු මොනවද කිව්වත් ඒකට සාදුකාරය දෙන ඒ විදිහට අපි කටයුතු කරනවා අපට බලාපොරොත්තු නැහැ ඒ වගේම තමයි මේක මගේ මේ විදිහටයි මම කරන්නේ මේ විදිහටයි මම මේක නිර්මාණය කරන්නේ කියලා ලෝභයෙන් යම් කිසි දා නිර්මාණය කරගෙන ඉදියොත් ඒ ලෝභය තමයි අයින් වෙනවා තව කෙනෙකුට අංශත් වෙනවා කියලා දැනගත්තාම තරහා යනවා දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා කුටිය ලස්සනට හදලා අලංකාර කරලා බොහොම ලස්සනට කර්ටන් දාලා හොඳ නියමක ලස්සනට තියාගෙන ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා පිළිවෙල කාපට් එක හොඳට තියෙනවා. අතොල්ට තියෙන බැලුවාම පෑන තියෙන තැනේ පෑන තියෙනවා උන්වහන්සේගේ මේ ඇඳ තියෙන තැනේ ඇඳ පාත්‍ර වෙනම ඒ හැම දෙයක්ම ඒ ඒ තැන් වලට නිකන් අර මේ මොකද කෞතුකාකාරයක තිබ්බා වගේ තියෙනවා අපි කියන දෙන ස්වාමීන් වහන්සේ ආවල් කුටියට වඩින්න මේ කුටියට වෙන ස්වාමීන් වහන්සේ නමක් වඩින්න කිව්වම උන්වහන්සේ අර වෙවුලනවා. ඇයි? මේ තරම් ලස්සනට මේවා පිරිසිදු කරලා කීර්ත ගාලා ඇන ගාලා මේ මේ දැන් මේ මේ විදිහට තියෙන්න ඕනේ සෙරප්පු තියන්නේ මෙතන මේ විදිහට ඔක්කොම නිර්මාණය කරලා ලෝභයෙන් හැමදේම ඇදුවාට පස්සේ එක පාට යන්න කියලා මේ ඔක්කොම කොහොමද ගලවගෙන යන්නේ අකුලගෙන යන්නේ කියලා අතිකට තරහා යනවා. එහෙනම් ලෝභය Taman තුළ පවතිනවා නම් ඒකාන්ත වශයෙන්ම තරහා යනවා. බලාපොරොත්තු තමන් තුළ පවතිනවා නම් ඒකාන්ත වශයෙන්ම තරහා යනවා ආයතන අයේ අසම්වරභාවය වැඩි නම් ශක්තිය වැඩි කර වැය වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම තරහා යනවා මේ මට්ටම් තුන හදන්න ඊළඟ මට්ටම් තුන කියලා දෙන්නම් නැවත තරහා යන්නේ කොහොමද කියලා තරහව ද්වේෂයෙන් නැති කරන්න ක්‍රමවේද 32ක් තියෙනවා 31ක් දැනගත්තයි කියලා කියන්නේ ද්වේෂය අද්වේෂය බවට පත් කරගෙන අද්වේෂය කියලා කියන්නේ මොනවද මෛත්‍රිය එහෙනම් මේක තුළින් අපිට නිවන් දකින්න පුළුවන් අරියත් බෝධියටපත් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේක දන්නවා ද්වේෂය නැති කරොත් ඒ අරියත් වෙනවා කියලා. ඒ නිසා අභිනන්දන සූත්‍රයේ සංයුක්ත නිකායේ පංචක නිපාතයේ දේශනා කරනවා මානෙනි යම්කිසි කෙනෙක් මේ ද්වේෂය නිට්ටාවටම අයින් කෙරුවොත් මේ ද්වේෂය කියන ධර්මතාවය මේ නිර්වෝල් කෙරුවොත් එයා මේකෙන් වෙනස් වුණොත් අයින් වුණොත් ඒකාන්ත වශයෙන්ම එයා අනාගාමී ඵලයටපත් වෙනවා. එහෙනම් ද්වේෂය කියන අකුසලයේ අපේ අපෙන් අයින් කරගන්න පුළුවන් නම් අපට අනාගාමී වෙන්න පුළුවන්. එන අනාගාමී ඵලයට බලපාන තරාව අපි තුල තාම පවතිනවා. එහෙනම් මේ තරාව පිළිබඳව ගොඩාක් ගැඹුරින් දැනගන්න ඕනේ. කොයි විදිහට මේක නිර්මාණය වෙන්නේ කොයි විදිහට අපි තුළ පවතින්නේ මොන මොන අවස්ථාවලද මේක පැන නගින්නේ ඇයි නිතරම මේක එන්නේ නැත්තේ කියලා අපි කල්පනා කරලා බලනකොට ගොඩාක් දැන් වලදී අපට අවබෝධ වෙනවා මේ විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ එනම් මේ ක්‍රමවේද තුන පිළිබඳව නිතරම සිහිය පවත්වාගෙන ද්වේෂය අයින් කරන්න නැවත මේක අයින් වුණාට පස්සේ තව ක්‍රමවේද තුනක් කියලා දෙනවා.